ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා අපේ හාමුදුරු දෙවෙනි අම්මාට පැහැදිලි කර පැහැදිලි කර කාරණාවේ පිළිසිඳ දැකිය යුතුයි කියන කාරණාව නේද පෙන්වා දුන්නේ. ඔව් ඒ කියන්නේ පිළිසිඳ දත යුතුයි ඒ කියන්නේ දුක දැන් එතුමිය ඇහුවේ අර කාය පීඩා චිත්ත පීඩා කියන ඒවා මූලික වශයෙන් අපිට උපකාර වෙනවා නේද ආදීනවේ දකින්න. එතකොට ඒ එතනින් තමයි ඒ ඉන්ද්‍රිය සංජානන මට්ටමේ තියෙන වේදනාව අත්දැකීම තමයි අපට මූලික වශයෙන් මේ සංස්කාර ධර්මයන් පිළිබඳව තියෙන දැඩි බන්ධනය බිඳිලා මේක පීඩාකාරී කියලා දැනෙන්න ආදීනවේ දකින්නතරට මඟ සලස්සන. ඊට පස්සේ ඒක පිරිසිදු දත යුතුයි කියන ප්‍රඥාවෙන් දකින තැනට අපි යා යුතුයි. එතනට නොගිහින් නැවතුනොත් තමයි අපි අපේ ඉදිරි ගමන වලකින්නේ අර දැකපු දෙයට සීමා වෙලා ඒක උපාදාන කරගෙන මම මට දැන් තේරුණා කියලා එහෙම හිතාගෙන හිටියොත් එතරම්දී අර ගැටලුව මතුවේ.